සමනාස ඔව් අපි කාල වේලාව ආ එහෙමයි අපි දැන් නිමා කරමු අපහාර එහෙමයි අනේ අදත් අපිට අපේ සාකච්ඡාවට බොහොම මෙසිතින් යුක්ත සමනස් සම්බන්ධ වෙලා දක්වපු අනුග්‍රහ වෙනුවෙන් අපිත් අපේ සියලුම දෙනත් පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානමේ කුසලය උතුම් ප්‍රාර්ථනීය බෝධිසෝසයේම අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා සාදු සාදු සාදු. එහෙනම් ලබන සතියේත් අපි ඉතිරි කාරණා ටික සාකච්ඡා කරන්නට සම්බන්ධ වෙමු. දැන් විශේෂයෙන්ම මේ Zoom සාකච්ඡාවට ඉස්සරලා 100ක් දෙනෙකුට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන් උනේ. දැන් ඒක 500ක් දෙනෙක් දක්වා වැඩි කරලා තිනවා. ඒ නිසා තව ඕනතරම් තමන්ගේ කල්යාණ මිත්‍රයන් දහමට කැමති අය ඉන්නවා නම් දැනුවත් කරලා සාකච්ඡාවට සම්බන්ධ කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් අද දවසේ සහභාගී වුණු අපේ අනුරුද්ධ හඳුරු ඇතුළු හැම දිනාටම මේ කුසලයේ ධර්මඥානයේ පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.